ඒකින්ද අපි කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න කොයි විදිහකින් හරි මගේ මේ ජීවිතය සුවපත් කරගන්න අපි අපේ කටයුතු ආරම්භ කරන්න ඕනේ ඒ සඳහා වූ වැඩපිළිවෙල තමයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව තුළින් අපි පෙරේද දවසේ මතක් කරා විසුද්ධි හත පිළිබඳව හිත පිරිසුදු කරගන්න ක්‍රමවේද හත පිළිබඳ සාකච්ඡා කරනවා කියලා. එතකොට අපි නමුත් අපි ඊයේ දවසේ අට්ටික සංඥාව පිළිබඳව යම් සාකච්ඡා කිරීමක් සිදු කළා. ඒ මොකද වැඩි දිනෙකගේ අවස්ථාවය සඳහා අපි එහෙම සතිපට්ඨාන දේශනාවට අදාළව සහ භාවනාවට අදාළ දේවල් අපි කතා කර කර ඉන්න අවස්ථාවේ අතරමැද සමහර වෙලාවට සාකච්ඡා කරනවා. කොහොම නමුත් විසුද්ධියක් සම්පූර්ණ කර ගැනීම පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි සීල විසුද්ධි කොටසෙහි තියෙන වැදගත් කාරණා කිහිපයක් තමයි සාකච්ඡා කරන්නේ. මූලික ධර්ම දේශනාවලදී අපි අනුසය පරිඋත් ทาน විතික්‍රමන මට්ටමේ තියෙන කෙලෙස් ධර්ම පිළිබඳව හඳුන්වා දීම කරගත්තා. ඒවා පිළිබඳව දැනුවත් වුණා. නමුත් ඉතා කෙටියෙන් මම මේ වෙලාවේ මතක් කරනවා. හිතෙහි පිරිසිදු වීමටයි විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු බවටයි. එතකොට හිත කය අපිරිසිදු වෙන්නේ දුරුවිලි කුණු ආදියෙන් වගේ සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින් කෙලෙස් වලින් හිත අපිරිසිදු වෙන එක වළක්වා ගන්න භාවිතා කරන ක්‍රම හතක් ධර්මයේ තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව අපිට ඒ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව ඉබේ මේ හිත පිරිසිදු වෙන්නේ නැහැ. ඉතා ප්‍රායෝගිකව අපි මේවා භාවිතයට ගන්නව නෑ. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර තුනයි එකක් තමයි අපි ඔය කලින් මතක් කරගෙන තියෙන අනුසය කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ හුඟක් දේවල් අනුසය වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාව කාටවත් තරහ නෑ මේ වෙලාවේ ඇත්තටම. ඊර්ෂ්‍යාව නෑ, ක්‍රෝධය නෑ, වෛරය නෑ මේ වෙලාවේ මතක් වෙන්නේවත් නෑනේ. ඉතින් ඇත්තටම Tamanට දැනෙන්න නැත්තම් නෑම තමයි. දැන් නෑ. නැති වුණාට නැවත හටගන්න ස්වභාවය තියෙනවා. ඒක හරි භයානක තත්ත්වයක් නේ. අපි මේ හිතියට අපිට පාරේ යනකොට කෙනෙක් දකින්නකොට තරහකාරයෙක් දකින්නකොට වෙන කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දකින්නකොට නැත්නම් වෙනස් වීමක් වෙලා තියෙනවා දකින්නකොට එක එක එක කෙලෙස් ධර්ම උපදිනවා. ඉපදිලා අපේ හිත දරා ගන්න බැරි විදිහට නසංසුන් වෙනවා. නසංසුන් වෙලා සමහර ලාවට එක එක එක ආකාරයේ වැඩ කටයුතු කරනවා. අන්නේ දැන් නැති වුණත් පස්සේ ඇති වෙන ගතිය ඇති වෙන ස්වභාවය තියෙනවා නම් කියනවා අනුසය කියලා. දැන් නෑ හැබැයි ඇති වෙන ස්වභාවය තියෙනවා. කොහේවත් තියෙනව නෙවෙයි. ඇති වෙන ස්වභාවය දැන් මම ඔබට උදාහරණයක් විදිහට කියන්නේ ටකරම් වහලකට වතුර වැටුණොත් සද්ද ඇහෙනවා. අපි කියන ටකරම් වල වතුර වැටුණොත් සද්දේ ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් සද්දෙද? දුහුවිලි ගොඩක් ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. දැන් ඇවිස්සලා නෑ තාම. නේද? රෙදි කෑල්ලකට වතුර උරන ස්වභාවයට ඉතා වියලි රෙදි කෑල්ලක වතුර නැහැ. ඉතා වියලි නම් නමුත් වතුර වැටුණොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. අන්න ඒ වගේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදිය හැදෙන ස්වභාවය තියෙන හිතක් අපිට තියෙනවා. අන්න ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. ඊළඟට මේ ස්වභාවය තියෙන කෙනා ඔය අර නිකන් අර සතෙකුට ගොදුරකට අහු වුණා වගේ සතෙක් නේද? අර දුම් ගෙම්බෙක් ගැරඬියෙකුට ගෙම්බෙක් අහු වුණා වගේ අපිව මේ අර ස්වභාවය තියෙන හින්දා අහු වෙනවා. අර කෙලෙස් වලට අහු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි ඉතින් ওই පාර යනකොට තරහකාරයට ඇත්තටම කියනනම් තරහකාරයට අපි ගොදුරු වෙනවා. ඒක හරි ඛේදවාචකයක් විදිහටයි පේන්නේ ධර්මය තුලින් බලන කෙනාට. අපි කියනවනේ තරහකාරය අපිට ගොදුරු වුණා කියලා. හරි. <laughs> ඒ කියන්නේ දැන් අපි තරහකාරය දැකලා කවුරුහරි ගැහුවා. අපි කියන්නේ අර ගුටි කාපු කෙනා අරයට ගොදුරු වුණා කියලා. නෑ බලාගෙන ගියාම ගොදුරු වෙලා තින්නේ ඒක අනිත් පැත්තට. ඇත්තම බැලුවොත් අපි බලා ගන්නවා අපේ දිහා. අපි රාගයට ගොදුරු වුණා. හරිද? දේශයට ගොදුරු වුණා. ඊර්ෂ්‍යාවට මාව ගොදුරු වුණා. නේද? මාව අහු වුණා. අනුන්ගේ සැප දැක ඒ ඒ ඒ ඒ වස්තු ඉතින් එහෙම තියෙනවා. අනුන් බොහෝම දිනු වෙලා ඉන්න කෙනෙක්ගේ රූපවාහිනියක් වාහනයක් ලස්සනට හදලා තියෙන ගයක් දැක්කා කියලා ඊර්ෂ්‍යාව ඇති වුණා කියලා ඒ ඒ වස්තු වලට මොකුත් පාටේ වෙනසක්වත් මොකක්වත් එහෙම වෙලාද? ඒ රසය තියෙන විදිහම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? මගේ සිත. නේද? එහෙනම් ගොදුරු වෙලා තියෙන්නේ අර නිවස නෙවෙයි. අපි කියනවා නිවස ඊර්ෂ්‍යාවට ගොදුරු වුණා කියලා. නෑ නිවසට මොකුත් නෑ. ඒවා හැම තිබ්බාවේ. ඒවා කිසි දෙයකට ගොදුරු වෙලා නෑ. මාවයි ගොදුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපිව ගොදුරු වෙනවා. ආන් වගේ මේ හොඳින් ඉන්න අය අර අනුසය වශයෙන් තියෙන හින්දා ඒ අනුසය වශයෙන් තියෙන ඒවට ගෝචර භූමියකට අපිවපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ අපේ හිතේ වල ගොදුරු වෙනවා. ගොදුරු වුණාට අපි වචන කියනවා ක්‍රියා කරන්නවත් යන්නේ නැහැ. හැබැයි හිත හරියන සසුන් වෙනවා. සහනය නැති වෙනවා හිතේ. සෝදායකව ඉන්න පුළුවන් ගතිය නැති වෙනවා. නේද? රත් වීම, දැවීම, පිච්චීම වගේ ඇති වෙනවා. ඉතින් අන්න එතකොට මොකද වෙන්නේ? එන්නේ මේ අවස්ථාවට ආපුවම කියනවා අනුසය නෙවෙයි දැන් තියෙන්නේ අනුසය නෙවෙයි යන්න. දැන් තියෙන්නේ මොනවද? පරිඋත්තරහන. ඊට පස්සේ ඒකත් වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා එක සීමාවක් එක සීමාවක් යනකම් ඒක යට කරගෙන යට කරගෙන අපි ඉන්නවා. ආ ඊළඟට ඒ සීමාව වැඩි වෙලා වැඩි වෙලා නොසන්සුන්කම හරි තරහා හරි මේ දීර්ෂියාව හරි ක්‍රෝධය හරි ගිජුකම කෑදරකම කියන ඒවා වැඩි වෙලා මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යනවා. දැන් නොකල යුතු දේවල් කරනවා ඊට පස්සේ. නේද? ආහාරයක් පිළිබඳව නම් මේ කැමැත්ත ඉක්මනට ඉක්මනට වැඩි වෙලා ගියේ අගුණ ආහාරය කාලා දානවා. හ්ම් තරහා කියනනම් මේ ගුණය බයිනවා. එතකොට බයිනවා නෙවෙයි බැනෙනවා. ඒ සීමාව පැනනට පස්සේ මොකුත් වළක්වා ගන්න බෑ. අන්නේ සීමාව උසවා ගන්න ඕනේ. එන්නේ සීමාවට කියනවා පරිඋත්තාන විතික්‍රමන මට්ටමටපත් වෙන සීමාව කියලා. ආන්ගේ සීමාවේදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා, ඔක්කොම ගුණාංග නැති වෙනවා අතරම. බලන්න සිහිය නැති වෙනවා කියන්නේ බුරුදු කියලා මොනවා කරනවද දන්නේ? නුවණ නැති වෙනවා කියන්නේ මේ විදිහේ පාපයන් පිළිබඳ නුවණ ඔක්කොම නැහැ කියලා. ඒ වෙලාවට නැහැ. ඒ වෙලාවට වැහිලා. වීරිය, අදිෂ්ඨානය ඔක්කොම කරයි. ඒ සීමාව පෙන්නට පස්සේ ඔක්කොම කරයි. ආන්ගේ සීමාවට කියනවා යතික්‍රමන මට්ටම කියලා. ඔන්න ඒ සීමාව ඉහළ නම් කෙනෙක්ගේ. දැන් ඔය කියන සීමාව අපි ඔක්කොගේම එකම ගානද? නැහැ වෙනස්. එක්කෙනෙක්ම ගත්තහමත් කාලෙන් කාලෙට කාලෙන් කාලෙට එකම ගානද? වෙනස්. එහෙනම් අපිට සහනයක් තියෙනවා. ඔය සීමාව වෙනස් කරන්න පුළුවන් කෙනෙක්ගේ. අපි එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට ඒ සීමාව වෙනස්. ඒකයි මේ වෙලාවේ මෙතන මොන හරි අපි හිතමු කවුරු හරි ඇවිල්ලා මට බැන්නා කියලා. මෙතෙන් දැකලා කවුරු හරි මට බැනගෙන බැනගෙන යනවා. හරි. යනකොට මේ ඔක්කොටම තරහ යන්නේ ගානටද? සමහර කට්ටිය නිස්සද්ද උපේක්ෂාවෙන් ඉන්නවා. නේද? එකම සද්දය ඇහිලා එකම ක්‍රියාව දැකලා. සමහර කට්ටිය කිපෙන්න පටන් ගන්නවා. සමහර කට්ටිය බයින්න පටන් ගන්නවා. සමහර ටික ගහන්න බයිනවා. හාමුදුරන් මෙහෙම කිව්වා කියලා. අන් එක එක්කෙනාගේ එක එක්කෙනා ඒ සිද්ධියට ගොදුරු වෙන හැටි. ඉතින් ගොදුරු වෙලා අපිව නිකන් මුරේ ගහගෙන යනවා වගේ යන්න තමයි යන්නේ පොඩ්ඩක්. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක තමයි වෙන්න කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා අපේ හිත තුළ ඇති වෙන පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා සිතේ ඇති වෙන සිතුවිලි හින්දා කයෙන් සහ වචනයෙන්නේ සීලය කැඩෙනවා කියන්නේ කයෙන් සහ වචනයෙන්. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යෑමමයි. එහෙනම් විතික්‍රමණ මට්ටමට යanoදී රැක ගන්න ඕනේ. ආන්ගේ සඳහා නොයේකුත් විතික්‍රමණ මට්ටම් වලට යන මේ හිත රැකගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ එන්න ඒ සඳහා සිහිය වැඩි වෙන්න ඕනද නැද්ද? වීරය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වගේ අපේ ජීවිතයේ ගෙනියනකොට ඔය ගුණාංගයන් අපේ හිතවල ඇති වෙන ප්‍රමාණය වැඩි නම් කෙනෙක්ගේ සිහිය කියන ශක්තිය සිහිය කියන ධර්මතාවය ප්‍රබල නම් වීර්ය ප්‍රබල නම් අදිෂ්ඨානයක දැකලා තියෙන සමහර අය අදිෂ්ඨානයක් ගත්තාම ඒක මහා මුගක් එහාට යනවා නේද? මුගක් එහාට අදිෂ්ඨානය යනවා. සමහර අයට එහෙම නැහැ. සමහර අයට හොඳට සිහිය තියෙනවා හොඳට මතක තියෙනවා මේ ධර්ම කරුණ පුරන්. සමහර අයට එහෙම නැහැ. නේද? ඒතකොට සමහර අයගේ වීරිය කොහොමද නේද? ඈ යටි තල්ල උඩු තල්ලට තද කරගෙන වීරිය ගන්නවා සමහර අය. මම දැකලා තියෙනවා සමහර අපේ ඊතාව වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙච්ච සමහර අපේ උපාසකම්මල උපාසක තාත්තලා නේද? තරුණයට වැඩිය හොඳට කොන්ද කෙලින් පියාගෙන භාවනා කරනවා මම දැකලා තියෙනවා. දැඩි වීරියකින් කටයුතු කරන හැටි දැකලා තියෙනවා. එක එකනගේ වීරිය සම්පන්න භාවය. එතකොට ඒවා ඇත්තට කියනවා නම් අපි ඒවා වර්ධනය කරගන්න ඕනද නැද්ද? ඒවා වර්ධනය කරගන්න ඕනේ. භාවනාවක් කරන්නත් සිහිය, නුවණ, වීරය, ඉවසීම, අදිෂ්ඨානය වගේ ඕනද නැද්ද? හැම වෙලේම ඕනේ. නිවන් දකින්න ඒවා ඕන ගුණාංග. එහෙම නේද? නිවන් දකින්න ඒවා ඕන ගුණාංග. එහෙනම් හැම නිමේෂයකම ওই ගුණාංග වර්ධනය වෙන විදිහට අපි මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරගන්න ඕනේ. අපේ ජීවිතයේ ගෙවන හැම වෙලාවකම ওই ගුණාංග වර්ධනය වෙන්න ඕන අපේ. ඒක තමයි බෞද්ධයාගේ ස්වභාවය තමන්ව වර්ධනය කරමින් ජීවත් වෙනවා තමන් වර්ධනය කරනවා කියන්නේ කුසල සංවර්ධනය වෙන්න ඕන අපේ යමක් කරන්න තියෙන දක්ෂතාවය නිවන් දකින්න තියෙන දක්ෂතාවය කෙලෙස් අයින් කරන්න තියෙන දක්ෂතාවය කුසලතාවය ආන් ඒකට කියනවා කුසලය කියලා මොකද්ද කෙලෙස් කියලා කියන්නේ ලෝභ දේශ මෝහ ලෝභ දේශ මෝහ වලින් Tamanට අයින් වෙන්න හරිය අමාරුයි අපි මේ ගෙදර ජීවිතයක් ගත කරනවා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා අපි පූර්ණ නිගමනයක් කරන් ඉන්නේ. හාමුදුරුවෝ නම් කියයි අපිට බෑ. හාමුදුරුවෝ නම් කියයි අපිට බෑ. දැන් මේ බණ ටික ඇහෙනකොටත් කියන්නේ උන්වහන්සේ නම් කියයි ඉතින්. නේද? පළවෙනිම නිගමනය තමයි අපේ දින මට බෑ. ඔප්පු ඉච්චර එහාට බෑ ඉතින්. මම දැන් ඉතින් අපි කරගන්න හරිය. නේද? මං ඉතින් හුඟක් පරිස්සමෙන් ජීවත් මං ගතිගුණ හොඳට තියාගෙන ඉන්නවනේ. මං සීල් රකින්නවනේ එහෙම හොම කී කී මං වැරදි කරන්නේ නැහැ කී කී කර හරියට වැරදි කරනවා නේද බොරු බොරු කියනවා නම් වැරද්දක් නෙමෙයිද අනේ ඔව් ඊටාම සත්‍යවාදීව හැම වෙලෙම ඇත්තට තමන්ගේ ඇතුළෙන්ම ඇත්තට මුණ දීලා ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා දන්නවද අන්න මේ මාර්ගයට පිළිපන් පුද්ගලයා බොරු කියන්නේ නැහැ ගොඩාක් දේවල් අතහරින්න ඕන බොරු කියන්නේ නැතුව ඉන්න කේලම් කියන්නේ නැතුව ඉන්න නම් උන ටිකක් හරි පහසුයි කියන්නේ නේද? ඒක නම් වලක ගන්න පුළුවන්. පරස වචන කියන්නේ නැත්නම් ඉන්නේ පහසුද කියලා හිතන්නේ. අන්න අපිව ගොදුරු වෙන එක බලා ගන්න මම ඉස්සෙල්ලා කියන්නේ ගොදුරු වෙනවා කියලා. අන්නේ ගොදුරු වෙන එක මාව කොච්චර ගොදුරු වෙනවද? අනුන්ගේ වැඩවලට, අනුන්ගේ ක්‍රියාවලට, අනුන්ගේ වැරදිවලට මාව කොච්චර මගේ හිත කොච්චර ගොදුරු වෙනවද කියලා බලා ගන්න හොඳ මින්මත් තමයි පරස වචන. පරස වචන කියන්නේ කියන්නේ මොනවද? අහන්න පොඩ්ඩක් අපේ හිතෙන් මේ දැම්ම හැම වෙලේම අනේ කියන වචනේ තියෙනවද කියලා? නේද? හැම වෙලේම නේද කියන වචනේ තියෙනවද කියලා බලන්න. නේද? කොච්චර මහාන්තකම් තියෙනවද කියලා බලන්න අපේ ළඟ. නේද? කතා කරනකොට බලන්න තවත් කෙනෙකුට තවත් කෙනෙක් කරුස වෙන විදිහට කතා කරන හැටි හැම වෙලේම තවත් කෙනෙක්ගේ මානසික තත්වයකට පුංචි බාධාවක් වෙන්නවත් නැති වෙන්න මට බැයිද සෞම්‍යව ඊටා සෞම්‍යව කතා කරන්න කාට හරි උපදේශයක් දෙන්න උපදේශයක් දෙන්න නේද? හ්ම්. ඒක පරස වෙන්නේ නැති වෙන්න අපේ ගාක් දේවල් කොහමද? ගන්නවා, තියනවා, දුවනවා, මේනවා. හ්ම්. තේරෙන්නේ නැද්ද? හ්ම්. කොහොමද වැඩ කරන්නේ? දැන් සැරද නැද්ද? හරි සැරයි. <laughs> හ්ම්. එතකින් මොකද ඒ සැර? එතකොට කියන්නේ මොකද්ද? මම ඔක කිව්ව ගමන් කියන්නේ මොකද්ද? මේ මිනිසුත් එක්ක බෑ හඳුරන්නේ. අන්න බෑ කියලා කිව්වා. කාටද බැරි? මේ මිනිසුත් එක්ක බෑ කියනවා. කාටද බැරි? මටයි බැරි. තේරුම් ගන්න ඕනේ ඇත්ත කියන වෙලාවකට. මටයි බැරි. මොකද මට බැරි. මට තරහනවා. කාගේ බැරද? මගේ. හරි. අන්න ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ. ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ. ලෝකේ හදලා නේද? කොහොමද කියන්නකෝ ගෙම්බු ටිකක් ලාහකට දාගෙන එකතු කරන්න ගිහිල්ලා කවදාකවත් එකතු කරගන්න පුළුවන්ද? එහෙනම් ගෙම්බු එළියට පයින්නකොට තරහ නැතුව එකතු කරන්න පුළුවන් නම් එච්චරයි. ඒක එකතු කරන එක ඉතින් කොහොමද කරන්න බෑ. නේද? නැත්තම් ඉවරක් නෑ නේ වගේ. මගේ පිටින් මට පිටින් ඉන්න සියලු ආයතන ටික ඔක්කොම ගෙම්බු වගේ තේරෙන්න ඕන අපිට. නේද? ඒවා මගේ ලාහේ තියාගන්න පුළුවන් කම නැහැ හැම වෙලෙම පයින්නවා. එක්කෙනෙක් අරන් අතට දානවා දෙන්නෙක් පැනලා. දෙන්නව අරන් අතට ඉතින් මට කරන් තියන්නේ නේද? තරහෙන් පුපුර පුපුර ගෙම්බ වල්ලනවට වැඩිය මේ සන්තෝෂයෙන්ම ගෙම්බ ටික අල්ලන්න පුළුවන් හොඳ නැද්ද? ජීවිතේ ජීවත් කරවන්න ගන්න නම් පයින් ගෙම්බන් වරන් ආපහු දාගන්න ඕනේ. නේද? අපි අනිත් අය පාලනය කරගන්න ඕනේ. ඒ පාලනය කරගන්න එක සන්තෝෂයෙන්ම කරන්න පුළුවන් නෝ. ඒක නේද වෙන්න ඕනේ. ඉතින් අපි පරුස වුණා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලේම කරුණාවෙන් මෛත්‍රියෙන් ගත කරන හැම නිමේෂයක්ම කරුණාවෙන් මෛත්‍රියෙන් ගතකරනද අපේ තුල දැඩි අදිෂ්ඨානයක් ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඉතින් ඒක බලා ගන්න ඕන කොහොමද? පරුස වචන වලට ගියා නම් ගියේ යතික්‍රමන මට්ටමට ගිහිල්ලා. සිහිය නැතුවමයි ගියේ. අතර යන්තම් තරහ වෙනකොට ඔය පොඩි පොඩි දේවල් උඟාකයි හිතන්නේ අපෝ ඔව්වා ගැන හිතන්න ඕනේ නැහැ. ඔව්වාගේ ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා. මම අභියෝග කරනවා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියනකොට ආහාර පාලනේ හරි කමන්නේ ලේසියෙන් අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියන්නකෝ මට. මම ඒක අයින් කරන වෙලාවට අයින් කරන්නකෝ ඕවා මේ පොඩි පොඩි දේවල් ඔච්චි හිතර දෙන්නේ හිතන්න දෙයක් නැහැ කියලා. මම මෙයාට ආරාධනාවක් කරනවා. ඔච්චර දක්ෂයි කියලා හිතනවා නම් ඔය ඔය කියන විදිහට తాවකාලිකව එක සතියක් ඉන්න පුළුවන්ද බලන්න. ආරම් බලන්න සතියක් ඉන්න පුළුවන්ද කියලා කිසිම පරිසවදනයක් කියන්නේ නැතුව. <laughs> දවසක් ඉන්න පුළුවන්ද බලන්න. එතකොට තේරෙන්නේ ඒක අයින් කරන්න කොච්චර අමාරුද කියලා. අයින් කරන්න උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒකේ අමාරුව. හරිද? අයින් කරන්න උත්සාහ කරන්නේ නැති අයට ඒකේ අමාරුව තේරෙන්නේ නැහැ. අන්න ඒකින්ද ඔන්න ඔය සීලයන් පිළිබඳව පොඩි පොඩි දේවල් පිළිබඳ අපි ලොකු අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඇයි ඒ කියලා අපි බලමු පොඩ්ඩක්. දැන් මම කිව්වා කලින්ම මේ ඔක්කොම වෙන්නේ ඇයි අපි විමසලා බලනකොට එක්තරා සීමාවකදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා. එහෙම නේද? හරි. දැන් ඒවා වැඩි වර්ධනය කරගන්න ඕනේ. ඒවා හැම වෙලෙම වර්ධනය කරන්න මොකද කරන්න ඕනේ කියලා මම හැමදාම කතා කරනවා. යම් දක්ෂතාවයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනා උසපැනීමේ ක්‍රීඩාවකින් තමන්ගේ උසපැනීමේ හැකියාව වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයා පීනලා හරියනවද? ඇවිදලා හරියනවද? නෑ. මොකද කරන්න ඕන? උසපයින්දම ඕනේ. සිහිය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා, ඉවසීම වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා, වීර්ය අදිෂ්ඨානය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා මොකද කරන්න ඕන? සිහියෙන්ම ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. වීරියෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. ඉවසීමෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. අදිෂ්ඨානයෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. පිළිගන්නවද? නේද? ආයේ කිසි කතාවක් නෑ ඒක. පරමත්තා. හොඳයි. සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරන්න සමාදන් වුණා කියන්නකෝ. දැන් මම බොහෝ වතාවක් කියලා තියෙනවා සීල් සමාදන් වෙන්න කියලා. බෞද්ධත්වෝ වැඩි දෙනෙක් සීල් සමාදන් වෙන්නේ නැත. හරිද මම මේ ධර්ම ශ්‍රවණය කරන අයට කියනවා ඊටා විවෘතව තමන්ගේ හිතෙන් අහලා බලන්න. මට මොකෝ ඉංග්‍රීසියෙන්වත් කියන්න එපා. මෙතන මේ අපේ මේ මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කරන අය ඉංග්‍රීසියෙන්වත් ඒක අඟවන්න එපා. අනිත් එක දැන් මාධ්‍ය හරහා මේ ධර්ම ශ්‍රවණය කරන අය ඉතා විවෘතව මොහොතකට අහන්න බලන්න හිතෙන් මේ මැදිරියේ ඉන්න අය වගේම අනිත් ඔක්කොම මම සමාදන් වෙලා සිල් රකින්නවද? මම පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කාමස් මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී කියලා කියනකොට දිවිහිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ දිවිහිමියෙන් අදත් අදානය කරන්නේ නැහැ කියලා සමාදන් වුණාද කියලා ඇතුලෙන් විමසලා බලන්න ඊට පස්සේ කැඩුනහම මගේ අතින් කැඩුනා මං ආය සමාදන් වෙනවා කියලා කැඩිච්ච එක මතක් කරගෙන අද දෙකක් කරුණා තුනක් කරුණා මං ආයෙ කරන්නේ කියලා සමාදම් වෙනවද කියලා අහලා බලන්න හිතෙන් එහෙම නොවෙනවා නම් පින්නත් මේ ඔයත් සිල් සමාදම් වෙන්නේ නැහැ හරි සිල් සමාදන් වෙන්නේ නැහැ සිල් කියවනවා මම ඔබට ඉස්සර ඉඳන් කියනවා ඔක ඔකට මම කියන්නේ සිල් සින්දුව කියලා නේද මේ බලන්න සිල් සින්දුව කියන්නේ මොකක්ද දන්නවද ඇයි කවුරු හරි කෙනෙක් සින්දුවක් කියනවා මොකද්ද මම හෙට කොළඹ යනවා කියලා තාලයකට කියනවා සින්දුවකට හරිද ඉතින් එයා ඒ ඒ ගීතයක් ගායනා කරන වෙලාවේ මම හෙට කොළඹ යනවා කියලා කියනවා නම් යන්නද කියන්නේ නෑ නෑ ඒක තාලයක් ඒක සින්දුවක් ඒ වගේ බොහෝ ඇත්තෝ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඉතින් මම ඔකට කියන්නේ පන්සිල් සින්දුව කියලා නින්දා කරන්නේ කියන්නේ. පන්සිල් ගීතය ගායනා කරන හැන්දෑවට. ඒක උදේට පාසල් වල සමිති වල ඉස්සෙල්ලාම ගීතය නේද? පාසල් ගීතය. ඉතින් ඒකට අපි හැමම ඒක හඳුන්වනවා නම් හරි හොඳයි ඒක අපිට. මොකද කියන්නේ අපි අද පාසල් ගීතය ගායනා කරලා පන්සිල් ගීතයක් ගායනා කරමුද? <laughs> නැත්තම් සමාදම් වෙමුද කියලා. ඉතින් අපේ පින්නත්නේ අපි සමාදම් වෙන්න ඕනේ. අපි සමාදම් වුණොත් එතන හරිය වටින දෙයක් තියෙනවා. මේ බලන්න සමාදම් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. අපේ හුඟා කට්ටියට හරි හරි මොකද්ද කියන්නේ එකට මේ ධනාත්මක කියන එකේ ප්‍රතිවිරුද්ධ වචන ඍණාත්මක නේද? ඍණාත්මක අදහසක් තියෙනවා. ඒ තමයි සමාදම් වෙලා වැඩන්නේ. ඉතින් කැඩෙනවනේ අපිට තියෙන්නේ. ආරක්ෂා කරන්න බැරි හින්දා මං සමාදාන් වෙන්නේ නැහැ. ඕකට මං කියන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තා කියලා. ඇයි? අර කොහොම හරි කරලා ගොඩ එන්න තියෙන දැන විනාශම කරගන්නවා. සමහර දෙමාපියොත් එහෙම කරනවානේ. දරුවෙක් එක වැරද්දක් දැකලා උපදෙස් දෙනවා. හරි. උපදෙස් දීලා යායේ වැරද්ද හදාගත්තාම මොකද දන්නව කියන්නේ? මම ආය කවදාකවත් උපදෙස් දෙන්නෙත් නැහැ. පාදිහා බලන්නෙත් නැහැ. ඔයා කැමති විදිහට ජීවත් වෙනවා. ඉතින් මොකද උනේ? ඉතින් ඉවරයි අර ළමයා සම්පූර්ණයෙන්. නේද? ඒ වගේ මේ එක සිල් පදයක් දෙකක් අපි අතින් කරනවා කියලා සීලේ සමාදන් වෙන්න නැතුව ඉන්නවා කියන එක කවුද කියන්නේ? ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවද? නෑ නේද? ඒක මගේ දේශනාව. කාගේද? තමන්ගේ පෞද්ගලික දේශනාව ඒක. හරි මගේ අදහස. ඇයි තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්නේ? සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති හින්දායි. ඥාන සංප්‍රයුක්ත කියන්නේ මොකද? අපේ හිත නුවණින් යුක්ත වෙන්න ඕනේ. ඒකට කියන ඥාන සංප්‍රයුක්ත. කුසලය කුසලයක් ගැන ඒක උතුම් කුසලයක් වෙන්න අංග තුනක් තියෙනවා මොනවාද? ඒක සෝමනස්ස සහගත වෙන්න ඕනේ. ඒක අසංකාරික වෙන්න ඕනේ. අනිත් එක ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එතකොට මේ සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති අය කල්පනා කරනවා මේක මේක ඉතින් වැඩක් නැහැ නේ මම ඉතින් කැලෙනවනේ ඉතින් සමාදම් වෙලා වැඩක් නැහැ මට බෑනේ මට බෑනේ මට බෑනේ කියලා. හරි. මෙහි බෑ බෑ බෑ බෑ බෑ බෑ කියන ඉඳලා මේකෙන් චුත වෙලා ගිහිල්ලත් බෑ කියන තැනට තමයි වැටෙන එක එළුව වෙනවා හරක් වෙනවා එතකොට උම් බෑ නිකම් බෑ නේද? තමයි ඉතින්. ඉතින් මේ ඒකින්ද මේක මේක බෑ කියන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ. මෙහෙමයි මේ බලන්න අපි හිතමු අපි අතින් පස් වතාවක් දවසකට සිල් කැඩුනා කියලා සමාදන් වෙන්න කලින් 15 වතාවක් කියමු මොකක් හරි සීල කැඩුනා කියන්නේ 15 වතාවක් සමාදන් වුණාට පස්සේ අපි හිතමු 10 වතාවක්ම කැඩෙනවා 5 වතාවක් ආරක්ෂා වෙනවා කියලා අර 15න් 10ක්ම කැඩෙනවා හරි නමුත් පහක් ආරක්ෂා වෙනවා වෙනද වගේ නෑ ඇත්තම කියන්න බලන්න යම් අදිෂ්ඨානයක් ගත්තාම වෙනදට වැඩිය ටිකක් හරි වැලකෙනවද නැද්ද නේද? අදිෂ්ඨානයක් ගත්තාම වෙනද දෙය ටිකක් හරි වැළකෙනවා. අන්නේ වැළකෙන අවස්ථාව ගන්න පොඩ්ඩක්. පණ ඇති සතෙක් මරන්නේ නැහැ කියලා Taman සමාදාන් වුණාට පස්සේ මරන්න නැතුව ඉන්න හැම වාරයක්ම මරණ වේලාවනේ මම කියන්නේ. මරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා Tamanගේ අර සිහිය මදිහින්දා, වීරිය මදිහින්දා, ඊවසීම මදිහින්දා. එහෙනම් මధుරයක්ම මරන්නේ නැහැ කියලා හිතයන් මොකද වෙන්නේ? කන වටේ කැරකිලා නින්ද කඩලා අතින් එලවනකොට යන්නේ නැතුව ඉඳලා එක දිගට කරදර කරොත් ඕම් විතික්‍රමන මට්ටමට යනවා. නේද? ඊළඟ පටස් ගාලා ගහලා දානවා. ඒ වගේ සිද්ධ වෙන අවස්ථා තිබුණට වෙනදා තරම් නිකන් නොමිලේ වගේ මරලා දාන්නේ නැහැ. මරන්න නැතුව ඉන්න හැම වාරයම මරන්න නැතුව ඉන්න හැම වාරයම සිහියෙන් ඉන්න ඕනද නැද්ද? ගත්ත අදිෂ්ඨානයෙන් ඉන්න ඕනද නැද්ද? වීරයෙන් ඉන්න ඕනද නැද්ද? හිවසීමෙන් ඉන්න ඕනද නැද්ද? උපේක්ෂාවෙන් ඉන්න ඕනද නැද්ද? සිහියෙන් ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවද නැද්ද? වීරයෙන් ඉන්න හැම වාරයකම වීරිය වැඩි වෙනවද නැද්ද? හිවසීමෙන් ඉන්න හැම වාරයකම හිවසීම වැඩි වෙනවද නැද්ද? එහෙනම් කැඩුනට අපේ පින්නත් මේ සිල් කැඩුනාට වලකින හැම වාරයකම Tamanගේ ශක්තියින් වර්ධනය වෙනවද නැද්ද? ඒ තරම් නෙවෙයි උදේ සිට හැන්දෑ වෙනතුරු මේ සීලය නොකඩීමේ අදිෂ්ඨානයෙන් ඉඳ වෙනවද නැද්ද? සිහියෙන් ඉඳ වෙනවද නැද්ද? අන්න කෙනා දන්නවා. එයා සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරනකොට එයාගේ సంతානේ ඊටාම ප්‍රබල ශක්තියෙන් වර්ධනය වෙනවා. හරි. අන්න ඒ වර්ධිත අවස්ථාවටපත් වෙන්න අපි උත්සාහ කරන්නේ ක්‍රමානුකූලව සීලයෙන් සිද්ධ විය යුතු සීලයෙන් අපේ සිහිය නුවණ වීර්ය ඉවසීම අදිස්ථාන වැනි ගුණාංගයන් යම් ප්‍රමාණයකට ඉහළ දාගත්ත හැකි. භාවනාවෙන් ඊට වඩා ගොඩක් පුළුවන්. හරිද? භාවනාවෙන් ඊට වඩා ගොඩක් පුළුවන්. සීලෙන් යම් ප්‍රමාණයකට පුළුවන්. ආන්ගේ ප්‍රමාණය දක්වා පිරිසිදු වෙන්න පුළුවන් සීලය. හැබැයි මේ පිරිසිදු වීම ආරක්ෂා කරනවා කවද වෙනකන්ද? මාර්ග හිත පහළ වීම දක්වා බලන්න. නේද? මාර්ග හිත උපදින්න මොනවද ඕනේ? ඕන කරන කොටස්. පාණාතිපාතා වේරමණී අදිත අදන් අදින්නාදානා වේරමණී කාමසමිච්ඡාචාරා වේරමණී කියන සම්මා කම්මන්ත කියලා සම්මා කම්මන්තේ උපදින්න ඕන කොහෙද? සම්මා කම්මන්ත කියන චෛතසික ධර්මයේ උපදින්නේ පොතේද? කටේද? <laughs> මේ කියන කටෙත් නෙවෙයි පොතෙත් නෙවෙයි කනෙත් නෙවෙයි කොහෙද? සම්මා කම්මන්ත කියන්නේ හිත තුළ උපදින හැඟීමක් අපේ පින්නන්නේ. අන්න එහෙම කියනකොට ඒක තේරෙනවා. ඒක චෛතසිකයක් වලට ඒක ඒ චෛතසිකයක් කියන්නේ හැඟීමක්. මොකද්ද? යහපත් ක්‍රියාවෙහි මං ඉන්නවා කියන හැඟීම. ඒක කොච්චර එහාට යන්න ඕනද කියනවා නම් අයහපත් ක්‍රියාවෙන් සම්පූර්ණයෙන්ම වැළකෙනවා, නොයැලෙනවා, සම්පූර්ණයෙන් වැළකෙනවා කියන තැනට එනකොට තමයි ඒක මාර්ගංගයෙන් බවට පත් වෙන්නේ. ආරති විරති පටිවිරති වේරමණී කියන තැන තමයි. එතකොට අපි මේ ප්‍රාණඝාත ආදී වැළකීලා සීලය රකින්න හැම නිමේෂයක්ම මොකද්ද? නිවනට අවශ්‍ය කරන සංඝටකයක එකතුවක් අපිට මොන හරි එකතු වෙලා නිවන හැදෙන්න කියලා මාර්ගයේ උපදින්නේ මොන හරි එකතු වෙලානේ ඇත්තටම සෝපනීසෝ සපරික්ඛාරෝ කියලා දේශනාවේ තියෙනවනේ හරි එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා මොනවද අතීතය යහපත් දේවල් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන යහපත් දේවල් වල එකතුවෙන් තමයි මාර්ගහිත උපදින්නේ. එහෙනම් අන් අය පහසුවෙන් ජීවත් වෙනවා සිල් කඩමින්. ඔව් සිල් කඩනකොට ජීවත් වෙන්න පහසුයිනේ. හරි පහසුයි. ප්‍රදා බලන්න තොරගම් කරපුවාම ජීවත් වෙන්න පහසු නැද්ද? පහසුයි. සත්තු මරපුවාම ජීවත් වෙන්න අර එන පත්තය ඔය අල්ලලා සොපින් වලට දාලා ඈතට අරන් ගිහින් ඔය කිසි කරදරයක් නැහැ. පටක් කරලා සරප්පු ගත්තා පහසුයි. නේද? මේ බොරු කියලා පහසු නැද්ද ඉන්නේ? කොච්චර පහසුද බොරු කිව්වා අවින්ද? නේද? මෙන්න මේ පහසුව තමයි අපි බලන්නේ. මම මේ අත කියන්නේ හරි කරන් දෙන්නේ නැහැ සම්පූර්ණ ඇත්තට මුණ දෙන්න ඕනේ. අපේ මිනිසුන්ට මේක පහසුයි. පසුව ඇති වෙන අපහසුව ගැන ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ඒ හිතෙන් පස්සේ සිද්ධ වෙන දේ දන්නේ තමන්ට මේ හොඳට දැකලා තියෙනවද නේද? සමහර අයට බුදුම දුක් ලැබිලා තියෙන්නේ. නත් කකුල් වල ප්‍රශ්න ඇවිල්ලා පෞලි ප්‍රශ්න ඇවිල්ලා හැම පැත්තෙම විඳින්න තියෙන ඔක්කොම දුක් ටික ලැබිලා මේකමටවත් හිතෙන්නේ මං කරගත්ත දේ නෙවෙයි කියලා. එතන ඉඳන් තව පව කරනවා. නේද? එතන ඉඳන් තව පව කරනවා. එතන ඉඳන් තව පව කරනවා. ඉතින් ඒකෙන්ද මේක මේ ඒ මොකද ඥාන සම්ප්‍රයුක්ත භාවය නැති කරන. දැන් අපිට පළවෙනිම අදහසක් තියෙන්න ඕනේ මේ ඇත්තට සමාධිය කොහොමද දන්නේ? අපි හිතලා බලන්න මගේ සමාධිය කොහමද? හිතලා බලනකොට හුඟක් දෙනකොට තේරෙන්නේ මොන සමාධියද කොහොම කියන්නද හාමුදුරන්ට මම භාවනා කරන්නේවත් නැහැ. <laughs> ඈ මම මම මාළුකෝල හිටියර මම භාවනා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. <laughs> වැඩි දෙනෙක් භාවනා කරන්නේ හරි නෑ නෙවෙයි බෑ. ඉඳගෙන උත්සාහයක් ගත්තා. හිතෙන්නේ මොකද්ද කුඹුරු කොටන්නේ හොඳයි මීට වැඩිය. මගේ හිත එකඟ වෙන්නෙම නැහැ. හේතු සහගතද නැද්ද? නේද? ඔය භාවනාව අපේ අපේ ඔක තරන්නම් අමාරු දෙයක් නිෂ්පලයි කියලා හිතන උගක් කට්ටියට. මං ඉඳගෙන හිටියා හිටියා හිටියා හරියන්නෙම නැහැ වැඩම නැහැ කියලා හිතනවා. ඕනෙම නැහැ කියලා හිතනවා. ඉතින් මේ මොකද මේ හිත එකද නැති හින්දා හිත එකද වෙන්න අවශ්‍ය කරන ඉඳගත්තාම සිහිය නැහැ. වීරිය නැහැ, හිතේ ප්‍රීතිය උපදින්නේ නැහැ. මේක හැම වෙලේම මෙහෙම දුවනවා. කිසිම සහනයක් කිසිම අතුලාන්ත ප්‍රමෝදයක් ඇති වෙන්නේ නැහැ මේ කාර්යයට හරි නොසන්සුන් වෙලා තියෙන දකින්න ඕනේ අහන්න ඕනේ විඳින්න ඕනේ කියලා ඉන්න හැම වෙලේම නේද කාගෙන වගේ ඉන්නේ මොනවද මම දැක්කේවා දකින්න ඕනේ කියලා මාරාන්තික උපවාසයක වගේ ඉන්නේ ආහාරයක් දැක්කොත් එහෙම බලන්න ඕන වැඩේ නේද ඈ අර නේද සමහර පාරවල් වල ගහලා තියෙන්නේ නේද? අපිට මේක කරලා දෙන්න කියලා නේද ගහන්නේ. දියව කරපියව නේද? ගහපියව කියලා ආන් ඒ වගේ තමයි අපේ හිතෙන් දෙන්නේ. කෑමක් දැක්කොත් දියව මට දියව. එහෙම තමයි ඉන්නේ හිත හැම වෙලේම අන්න ඒ වගේ නේද? ඒ වගේ හරි මේ සහනයක් නැති ගතියක් තියෙනවා. ආන් ඒ තමයි සිහිය නෝන වීර්ය ඉවසීම නැතිකමෙන් අපිට කිසිම කියන නොසැලකිලිමත්කම හින්දා භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒකෙන්ද අපි ඇත්තට බලන්න බෞද්ධයෙක් වෙලා ඉපදිලා මේ බෞද්ධ ධර්මය තුළ හික්මන අපිට මොන තරම් මොන තරම්නම් අපේ సంతානය ඊටාම සාන්ත ඊටාම උතුම්ම தත්වයකට පත් කරගන්න කෙලෙස් වල ඇත්තත්වයේ ගැඹුරෙන් දකින්න පුළුවන් ස්වභාවයක් තියෙන මනසක් මේ තියෙන මේක හැඩගස්සව ගන්න ඕනේ. හරිද? ආන්ගේ හැඩගස්සවා ගැනීමේ මූලික පියවර විදිහටයි මම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියනකොට දැඩි අදහසක් අපේ හිතේ ඒ සමාදන් වෙන වෙලාවේ අපේ හිතේ මහා දැඩි හැඟීමක් එන්න ඕනේ. හරිද? ඒක අර මහා නර්ග වස්තුවක් අපිට තෑග්ගක් හම්බ වෙනවා කියන මහා අනර්ග වස්තුවක් තෑග්ගක් හම්බ වෙනකොට මේ ලැබෙන මේ ලැබෙන තෑග්ගකින්ද මට ඉදිරියේ මහා සැනසීමක් ඇති වෙනවා ඉතින් මහා පොටීන දෙයක් හම්බ වෙන කියන්නේ මට සුඛසේ ජීවත් වෙන්න හම්බ වෙනවා කියලා ගෙයක් නැති කෙනෙකුට ගෙයක් ත්‍යාගයකට හම් වුණොත් ඔප්පුව ලබා ගන්න වෙලාවේ කොහොම එකක් තියෙද? ඒක ගන්නකොට අර ඉස්සරහා ඉන්න කෙනාට කොහොමද? හරිද? ආයෙත් නේද? පුදුම හැඟීමක් දැන් දානපතියක් කියලා තියෙන්නේ. හ්ම්. ඒ වගේ නැති දෙයක් නැති අපේ හිතේ සැනසෙන්නේ නැති දෙයක් හම් වෙනකොට ඒ වගේ ස්ථීර සැනසීමක් නැති මට ස්ථීර සැනසීමක් හැදෙන මාර්ගය කියලා දැනගෙන ගැඹුරු හැඟීමකින් ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියනකොට මහා සම්පතක් මට ලැබෙනවා මේකෙන් මම මේකෙන් වළකිනවා කියලා සන්තෝෂයක් තියෙන්න ඕනේ හිතේ මලවදී ඉතින් මේ සීල රකින්න බෑ අප්පා කියලා අසන්තෝෂයෙන් රකින්නේ මලවදී මේක රකින්න බෑ එහෙමනේ එහෙම නෙවෙයි ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ළඟට මේකෙන් මට නිර්වාණ සාන්තිය දක්වා දිවෙන වැඩපිළිවෙලක් මේක. මේ මම මේ ආරම්භ කරන්නේ නිවන් දැකීමේ වැඩපිළිවෙලයි. ඒ සබ්බ දුක්ඛා පමුච්චති කියන තැන ඉස්සෙල්ලාම තියෙන කායන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ කියලා. එහෙනම් අන්න ඒ නුවණ සංප්‍රයුක්ත වෙන්න ඕනේ අපි සිය සමාදන් වෙන වෙලාවේ. ඒ නුවණ සංප්‍රයුක්ත වෙනවා කියන්නේ අපේ හිතේ නැගෙන්න ඕනේ. පාණාතිපාතා වේරමණී කියලා කියනකොට ගැඹුරු හැඟීමකින් මට මේකටයි මම මේ සිල් සමාදන් වෙන්නේ කියලා මේ වචනෙන් කියන්න ඕනේ නැහැ. හිතේ ඇතුලේ හැඟීමක් එනවා. ඊළඟට රකින්න ඕනේ සිල් හරිය කියලා වෙන කෙනෙක්ගේ මෙහෙයුමක් නැතුව අතුලාන්ත හැඟීමකින් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ, සෝමනස්ස සාගත වෙන්න ඕනේ, අසංකාරික වෙන්න ඕනේ. කොහොමද දන්නේ? නේද? රකින්න එක සිල් පදයක් රැකෙනකොට ඔය තුනත් එක්කලා රැකෙන්නේ. ඉන්නද අපි මේ සීලයට ලොකු ගෞරවයක් තියෙන හැමනම් අපේ හිතේ ඒ අදාළ වෙලාවට අදාළ සංඥා උපදින්න ඕනේ. ඒ උපදින විදිහට අපි හිත සකස් කරගන්න ඕනේ. මම දන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන අංගයක් මේ සීලය කියන්නේ. ආන් ඒන්න ඒ පැත්තෙන් සිද්ධ වෙන පිරිසිදු බව ඇති කර ගැනීම සඳහා මේ සංස්කාරයත් එක්ක ඉඳලා දැන් මට හොඳට නේද හොඳට ඇති වෙලා ඉන්නේ ඕක කියනවා ගෙදරට ආවම එක එක්කෙනාම ඕක කියනවා ඒ උනාට මම අහලා තිනවා කියනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ. හා කියන්නේ නැද්ද? ඒවා කිව්වට ඒවට ප්‍රතිකාර හදාගන්නේ නැහැ. ඔය එපා වෙලා තියෙන සංස්කාරයත් එක හැප්පිලා ඔය එපා වෙලා තියෙන්නේ නැතෝ දරුවවත් තාත්තවක් අම්මව ගෙදර දොරේ වැඩ ඒව නෙවෙයි. සංස්කාරයේ ස්වභාවයෙන්ද අපිට එපා වෙන්නේ. සංස්කාරයේ තියෙනවා මොකද්ද? අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය. අනාත්ම ස්වභාවය. ආන් ඒවා අපිට ප්‍රකට නැති වුණා කියලා හරියන්නේ ඒවා එහෙමම තමයි. අනිත්‍ය දේ අනිත්‍යමයි. දුක් දේ දුක්මයි. අනාත්ම දේ අනාත්මයි. ඒකෙන්ද අපි ලොකු පීඩාවකටපත් වෙනවා. ඒකෙන්ද අපි එපා වෙලා කියනවා. ඇයි එපා වෙලා තියෙන්නේ කියලා? නේද? අපි කරන්නේ මාරු කරන එක. යමක් අනිත්‍යයි කියලා තේරුනම තේනවා වෙනස් වෙනවා වගේ අනේ මන් දන්නේ මං හිතපු විදිහ නෙවෙයි කියලා හිතනකොට ආ මේක වෙනස් වුණාට අරක වෙනස් වෙන්නේ නැහැ කියලා වෙන එකක් අල්ලගන්නවා. අල්ලගන්නේම සංස්කාරය. එකක් අතහැරෙනකොට එක කට්ටියක් අතහැරනකොට තව කට්ටියක්. එක භාණ්ඩයක් අතහැරනකොට තව භාණ්ඩයක්. එහෙම අල්ලගෙන අල්ලගෙන තමයි මේ යන්නේ මේක මේ තණ්හාවෙන් අල්ලගෙන. ඉතින් අන්න ඒ අල්ලා ගැනීම වලට ගොදුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් මොන දේ අහු වුණත් ඇති වැඩක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන මේකෙන් අතමුදව ගන්න ඕන හිත. සංස්කාරයෙන් හිත අතමුදවා ගන්න සම්පූර්ණ වශයෙන් හිත අතමුදවා ගන්න රූපේහි ඇලිලා යන ගතිය, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි ඇලිලා යන ගතියින්ද මේ හරියට මේක හතර පැත්තෙන්ම හිර වෙලා ඉන්නේ. දහ පැත්තකින් හිර වෙලා ඉන්නේ. හැම පැත්තෙම අහු වෙලා ඉන්නේ. ගැලවෙන්න මොනවා තිබ්බර ගැලවෙන්න බෑ. හිත ගැලවෙන්න ලෑස්ති නෑ. මේ බලන්න ලෑස්ති නැති හැටි දරුවෙකුට හරි කාට හරි හිතේ ආදරයක් තියෙනවද? නෑ. තියෙනවා. නේද? මම මේ දැන් කිව්වොත් ඔය ආදරයෙන් ලැබුණේ වැඩියෙන් සැනසීමක්ද වැඩියෙන් දුකක්ද? වැඩියෙන් දුකක් කියලා මම දැන් කිව්වා. හැදිලා. ඒ වුණාට මම මේ දැන් කිව්වොත් එහෙනම් ආදරය අයින් කළා දාන්න කියලා. මොකද කියන්නේ? බෑ කියනවා. මේ වෙලාවේ මේ මොහොතේ ලෑස්ති නැහැ. තව සතියක් විතර. තව ටික දවසක් කොහෙද තිබ්බද? ඒව අයින් කරන්න ලෑස්ති නැහැ. ඒක තමයි කියන්නේ මේක ඇලිච්ච ඇලිල්ල අපේ හිත කැමති නැහැ ගැලවෙන්න. ඉස්සෙල්ලාම හිත ගලවන්න කැමැත්ත හදාගන්න ඕනේ. හරි. ඉතින් කැමැති වුණත් ඊට පස්සේ හයිය නැහැ අපිට ගැලවෙන්න. කැමැති වුණාට විතර බෑනේ නේද? වලකින් එහා පැත්තට පැන ගන්න මම කැමතියි. පැන ගන්න ඉතින් ඒකට අවශ්‍ය කරන හයිය පීන ගන්න ගඟකින් එහාට පීන ගන්න කැමතියි. කැමැත්ත විතරක් තිබ්බට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ ගඟකින් පීනන්න නම් ශරීරය වගේ සසර ගඟෙන් එකට වෙන්න නම් සිත. ඒකයි ඉද්ධිපාදවල ඡන්ද චිත්ත කියලා කිව්වේ. ආන්ගේ හිත සකස් කරගන්නට වැඩ පිළිවෙලක් තියෙනවා. හරි? හිත ශක්තිමත් කරගන්න තියෙන වැඩ පිළිවෙල තමයි අඛණ්ඩව කැඩෙන කැඩෙන හැම වාරෙම හැම වාරෙම හැම වාරෙම කොහොම හරි කරලා නැවත සමාදන් වෙවි සීලය ආරක්ෂා කරලා ඒ සීලය ආරක්ෂා කිරීම ඔය පංච සීලය අපි ඊට අමතරව මොකද කරන්නේ කට්ටිය පංච සීලය දිනපතා මම ආරක්ෂා කරා ඊට වැඩි දෙයක් මට පුළුවන් ද දන්නේ නැහැ කියලා බලන්න මොකද කරන්නේ මාසයකට දවස් හතරක් නේද? අට තීර ගන්නවා කොහෙට ගිහිල්ලාද? විහාරස්ථානයකට ගිහිල්ලා. සෞම්‍ය තැනකට ගිහිල්ලා. නේද? මේ පොල් ගෙදර තියෙන පොල් වත්තත් බලාගෙන මුණුකුරත් බලාගෙන රූපවාහිනිය බනහගෙන මේ හොඳ නැද්ද ගෙදරම සිල් සමාදන් වුණා. කියන්නේ මොකක්ද දන්නවද? වැඩක් නැහැ නේ අපි ගිහිල්ලා නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි. නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න කියලා ගෙදර ඉඳන් හොඳට කෙලෙස් අවශ්‍ය ගන්නවා. දැන් <laughs> ගෙදර කියන්නේ මොකද්ද කෙලෙස් ගඳ ඇයි වැඩියෙන්ම උපාදානය වෙච්ච එක තියෙන්නේ ඇයි ඔය ගෙදරින් යන්න බෑ කියලා හිතෙන්නේ පුදුම ඇලිලක් තියෙන්නේ එහා වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න පුදුම වැඩේනේ ගෙදර ගෙදරින් යන්නමනේ හදන්නේ නේද හ්ම් ඈ දරුවෝ ඉන්නවා හරි ලස්සනට අපූර්වට අලුත් ගයක් හදලා අම්මා තාත්තා ගිහින් පියාගන්න නේද ඔක්කොම කරලා ලස්සනට සකස් කරපු දරුවෝ ඉන්නවා මෙයා මොකද කියන්නේ ලැග්ගතන ලගින්න ඕනේ ලැග්ගතන ලගින්න ඕනේ මං හදපු කොස් ගහ මං හදපු කොල් පොල් ගහ හරි මං හදපු තැන නැති තියෙන තනසීම මට නෑ අනේ අපි හරියට කරුණාවෙන් ඒ ගැන හිතන්න ඕනේ ඉන්න තැන පහසුයි වගේ අපිට දැනෙන එක පුරුද්ද නමුත් එතන ගැන ওই තරම් ලොකු ඇලීමක් ඇති වුණොත් මරණසන්න මොහොතේ මොනවා වෙයිද මෙතනමයි සැප කියලා හිතනොත් ගැරන්ටි පතේක් වෙලා ඔය වත්තේ ඉඳිලා තියෙනවා ගෙම්බෙක් වෙලා ඌරෙක් වෙලා ඔය නේද? ඔය තන භූමික වෙලා හරි gedara උපදින්න ඉඩ තියෙනවා. ඒවා තමයි මේ තණ්හාවේ දඬුවම. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒකම වැඩ ඉන්න කාලේ කිවි ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් තාම කොහොමද? ධර්මයේ දැක්මේ. නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක වක්කලි හාමුදුරන්ට මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ? මගේ ওই ශරීරය දිහා බලාගෙන ඔහෙට ඔය මේ බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ. ධර්මයේ දකින්න මාව දකින්න නම් කියලා. ඒ වගේ තාම පුළුවන්. මොකද තාම ජීවමාන ධර්මයේ තියෙන හින්දා බුදුන් දකින්න පුළුවන් අපිට. එහෙනම් මේ සඳහා මේ පුංචි ගෙවල් වලට තියෙන එක එක එක එක දේවල් බැහැර කරන්න ඕනේ. ආන්ගේ බැහැර කරන්න පටන් ගන්න පළවෙනි පියවර තමයි ඔන්න එකෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අට සීලයකින්ද මාසෙකට එක සැරයක් අතෝකෙන් චුත වෙලා පන්සලටවත් යන්න අප්පා සීල් ගන්න. ඒ යනකොට ඔක්කොම දමල ගහලා යන්න. හ්ම් හරිද? අමතක කරලා යන්න. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික බාර ගන්නවා. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික පාරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. මේක එක උපාසකම්ම කෙනෙක් තමයි මට කිව්වේ. දක්ෂ තරුණ උපාසකම්ම කෙනෙක් වුණා. මම ගොඩක් තරුණ කාලේ ඉඳන් සිල් ගත්ත අපේ හාමුදුරනේ. පොඩි එකෙනා තොටිල්ලක හිටියා, තව එක්කෙනෙක් අවුරුදු 7 හිටියා, පාසල් යන වයසේ හිටියා. මේ අම්මා කියනවා මම උදේට සිල් ගන්න බැලගෙන ගියා. වැඩ ටික කලින් දවසේ බාර දුන්නා. මම දන්නවා මොනවා අනතුරක් වෙන්න පුළුවන්. කවුරු හරි පුච්චගෙන ඉන්න පුළුවන්. එනකොට මොන හරි වෙලා තියෙන්න පුළුවන්. නමුත් මං ගියේ කොහමද? ඇවිල්ලා ඉතුරු වෙලා තියෙන ටික බාර ගන්න. කොච්චර අද සම්පන්නද බලන්න. නේද? මට හිතුණා මේ අම්මා ගමක අම්මා කෙනෙක් වුණාට මේ අම්මා ලොකු දැනුමක් නැති වුණාට එයා හරිම ප්‍රබල චරිතයක් කියලා. හරිද? ඉතින් ඒ වගේ මේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සීලය નિවරදිව සමාදන් වෙන්න. සීලේ කොටස් කීපයක් තියෙන ප්‍රාථමික සංවර සීලය තමයි අපි මේ කතා කරේ පංචශීලය අපි ගන්න උපෝසත අටාංග සීලය, ප්‍රදස සීල්. ඉතින් අපි ඇත්තට සීල් සමාදන් වෙනකොට ඒවායින් අතහැරීමේ හැඟීමෙන් ඇතුළාන්ත හැඟීමකින් සීල් සමාදන් වෙන්න අදහසක් නැහැ. ඒ සිල්පදවල තේරුම හොයන්නේ නැහැ. කාරාමුදාලා මාලා දාලා රටේ සමාදන් වෙන්නේ එහෙම. නේද? ඒ විතරක් නෙවෙයි මේ ඊයේ පෙරේදා මං එනකොට වයසක උපාසකම්ම කෙනෙක් යනවා. මේ සිල් සමාදන් වෙලා ගිය කෙනෙක්. අනේ අම්මේ කැත. හරිද කැත කියලා කියන්නේ මේ කොරගගහ යන්නේ මේ සිල් සමාදන් වෙලා ඉවර වෙලා යන්නේ. මම කිප්පෙන්නවා කෙනෙකුට. මෙන්න සිල් අඳුම මං කියන්නේ. මල් මල් අරේ මේ තියෙන මේ උඩට අත් වලට උඩට තියෙන මොකක්ද එකක් තියෙන 60ක් ඇඳලා. හරිද? හරිද? ඒ කරලා සායක් ඇඳලා උඩට දාලා තියෙන උතුරු සළුව තමයි අර සෝල් එකක්. ඒක අර ගැට ගැට ගැට. දැන් ඈතට අපි මම වාහනේ ගිහින් මම දැක්ක පාරේ යනවා සීල් සමාදන් කරලා මේක මහා නිකන් මොකද්ද මල විකාරයක් මේ වයසටත් ගිහිල්ලා මේ වෙලා තියෙන. මේ නොදැනුවත්කම අපේ සිල්ලන්දුම අපි හදාගන්න ඕන මම හැමදාම මතක් කරන සිල්ලන්දුම ඇයි? නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩ මේ ශරීරයේ සරසන කිසිවක් කරන්නේ හැමදාම මේක සරසුවා. නේද? ඇයි මේක පෙරදුවේ? ඒක මහා කැත අදහසක් දන්නවද? සංසාරගත කැත අදහස මේක තරසන්නේ අපි. හරි ඒ අදහස තිරසන් සත්වෙන් පවා තියෙනවා මේ ඒක අපි පොඩ්ඩක් තේරුම් ගමු මම කියන්නේ මේක නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. ඔළුව පොළේ ගහගෙන හරි අත කතා කරන්න ඕනේ. නේද? ඕනෑ තරම් මට බණි කමන්නේ. කවුරු බැන්නත් මට කමන්නේ. ශරීරය සැරසීමේ අදහස කුමක්ද? නේද? කැත අදහස් වල මුලක්ද නැද්ද? කොනක්ද නැද්ද? මාත්‍රයක්ද නැද්ද? මේ අසුචියෙන් පිරිච්ච ශරීරය මෙච්චර මේක සිල් ගන්න වෙන්නේ සරසගෙන. ඒක නිසා සිල් ඇඳුම හරියට අඳින්න ඕනේ. සිල් ඇඳුම ඇඳීමෙන් බටයක් වගේ යන්න වෙලා තියෙනවා. එතකොට කරුණාවක් තියෙන විතර මෛත්‍රියක් තියෙන මගේ මේ කුණු ශරීරය දැක සිල් ගන්න එන සමහරයන්ට ඒ සීලය හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය. එන මම මේ මම මගේ ශරීරය ඒ එවැනි භාවිතයකට නොගන්න අනේ අපි ඔක්කොම අමාරු වෙලා මේ ශරීර ශරීර දිහා බල බල නේද? අපි ඔක්කොම අමාරු වෙලා. ඉතින් ඒකෙන්ද තමන්ට තියෙන මේ වැරදි අදහස වගේම අනුන්ට අනුන්ට වැරදි අදහස් ඇති නොවෙන්න තමන්ගේ හැසිරීම තියෙන්න ඕනේ. ඒවා ඉතින් ඇත්තට බොහොම ගැඹුරු කල්පනාවක් පොඩි දේවල් කියලා හිතුවට. ඒකින්ද අපි මේ කරන කෝලං සිල්ලන්ව අයින් කරලා දානවා. ආ කරුණාවෙන් ඉන්නවා. අපිට තිබ්බ අනන්‍යතාවයක් තියෙනවා. හරි සිල්ලන්දමක් තියෙනවා. නේද? මොනුත් මල් නැති, බෝරිච්චි නැති, ලේස් නැති නේද? නේද මොකක්වත් නැති, හැඩතල දාපු නැති බටේ වගේ මහපු 60යි රෙද්දයි. දෙක. කකුල් දෙක ළඟට යනකම් රෙද්ද තියෙන්න ඕනේ. අපේ කටියට වගම හරියට තරහ යනවා. කමන්නේ මොනවා කිව්වත් මට මම ඇත්ත කියන්නම්. හරි ඇඳගෙන එනවා සායවල් වගේ අක්. ඒකල උඩ බංගුවකින් ඉඳ ගන්නවා. සමහර දවස්වල අපිට බන කියන්නේ ලැජ්ජායි. අර තමන් දන්නේ නැහැ තමන්ගේ ශරීරය ආවරණය වෙලා නැති බව. ඒ තරම් සමහර ඇත්තන්ට ලැජ්ජාව කියන එක නැහැ. ඉතින් අර සිල්ලම් මේ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඇත්තටම බොහොම සාධාරණ වෙන්න ඕන බොහොම ඇතුළාන්ත නිමිච්ච කෙනෙක් බවට පත් වෙන්න තිල් දවසේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ උපරිම හැඟීමේ පුළුවන් නම් ජාත රූප රජත පටිඝහනා කියලා සමාදන් වෙනවනම් පන්සලට එන්නේ මුදල් ඔක්කොම අතහැරලා. මුදල කියන්නේ පංචකාම සම්ප්‍රත්‍යම උපදින එකක්. ඇයි? ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් ගන්න පුළුවන්. නේද? අයිස්ක්‍රීම් එකක් හම්බුනොත් ඒක විතරයි. නේද? දානෙට හම්බෙන්නේ අයිස්ක්‍රීම් නෑ. අතේ මුදල් තියෙනවනම් අවුන අතුරුපසක් ගන්න පුළුවන්. හැම එක කෙරෙහිම තණ්හාව උපදිනවා උදලින්දා. මුදලින්දා හැම දෙයක් කෙරෙහිම අපි හිතමුකෝ දැන් මට කවුරු හරි මොන හරි උපකරණයක් පූජා කරා. මට තණ්හා උපදිනවා නම් උපදින්නේ ඒකට විතරයි. අපි හිතමු ඒ උපකරණයට අදාළ මුදල මට පූජා කරා කියලා. මොකද වෙන්නේ? ඒ මුදලට ගත හැකි සියලු දේ ගැන මට තණ්හා උපදින්න තියෙන ඉඩ කර තියෙනවද නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ මුදලට සර්පයා කියලා දේශනා කරේ. ඉතින් දවස් කීපයක් හරි මුදලක් අතහැරලා ඉන්න පුළුවන් නම් ලැබෙන දෙයින් ජීවත් වෙනවා කියලා කොහේ හරි තැනක භාවනා කරන්න යනකොට තමන්ගේ මුදල් ටික ඔක්කොම දරුවන්ට දීලා කොහේ හරි දාලා හ්ම් කරාමු මාළ ඔක්කොම ගලවලා ඔය ඔක්කොම කරලා අද මට කණ්ඩ කවුරු හරි දෙන දෙයකින් මං ජීවත් වෙනවා කියලා රහතන් වහන්සේගේ වැඩපිළිවෙල තමන් පොඩ්ඩක් අත්හදා බලන්න කොච්චර සාහනයක් තියෙනවද කියලා. අර දුරකතනය අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. උපාසක අම්මලා හරි අකරතැන් බෝල්ට වැටෙන්නේ. හරි මේ බණ ගියේ කියනකොට ඔන්න නාද වෙනවා. ඊළඟට මං දෙවෙනි සැරේත් නාද වෙනවා. මං ඉතින් බලලා පොඩ්ඩක් කෑකෝ ගන්න කියලා බලනකොට මේක ඕෆ් කරගන්නවත් දන්නේ නැහැ. හරි ඉතින් මේක නැතුව පන්සලට එන්න පුළුවන් වෙන්න ඕන. දැන් තියෙන ලොකුම බැඳීමක් ඒක. හරිද? ඒ වගේ තමන්ගේ අතහැරීම පුරුදු කරන්න ඕන. ඒක නිසා අද අපි මේ සීලය ගැන කතා කරා. හෙට අපි ඉන්ද්‍රිය සංවර සීලය ගැන සාකච්ඡා කරනවා. ඒක මීට වැඩි එහාට ගිය සිහිය නොවන වීර්ය උපදින දෙයක්. ඉතින් මේ සීමාව පන්නගත්තට පස්සේ සීල් කැඩෙන මට්ටම අයින් වෙනවා. සීලයෙන් පිරිසිදු වීමට කියනවා සීල විසුද්ධිය කියලා. තවත් ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තාම පුණ්‍ය අනුමෝදනා කරනවා මෙවැනි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවෙහි ධර්මය ගැන සාකච්ඡා කරන ඒ සාකච්ඡාව ප්‍රායෝගිකව ධර්මය අවබෝධ කිරීම පිළිබඳ සාකච්ඡා කරන සාකච්ඡාව තමනුත් අහලා අන් අයටත් ඒක ලබා දීම සඳහා දායකත්වය ලබා දීලා කටයුතු කිරීම පිළිබඳව ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්තා මේ වචන ටිකක් ඇහිලා ධර්මයක් ඇහිලා කවුරු කෙනෙක් මේ ලෝකේ කොතනක හරි ඉඳලා තමන්ගේ තිබ්බ වැරද්දක් හදාගෙන සංවර වෙන වාරයක් වාරයක් වාරයක් ගානේ මේ දායකත්වය ලබා දුන්නේ නැත්නම් බොහෝ පින් රැස් වෙනවා. එතන මේ අත්දැකීම ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ අත්දැකීම මේ කරගත්තා වූ උතුම් කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.